समन्ता चक्रवाले ධම්මස්සවන කාලෝ වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්ප පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස සතාගතස්ස සබ්බඤුනෝ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 බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න සද්ධර්මයට කැමැති ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන් වෙන විදිහට බෞද්ධයා රූපවාහිනී මාධ්‍යෙන් ප්‍රචාරය කරවලා සද්ධර්ම දානමය කුසලයක් රැස් කරගෙන තව බොහෝ පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් හදලා දීලා තම තමන්ගේ ජීවිත නිවැරදි කරගන්න භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයට එළඹෙන්නේ මග කියලා දෙන්න කටයුතු සංවිධානය කරනවා. තමනුත් බණ අහනවා අන් අයටත් බණ අහන්න අවස්ථාව හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට බණ අහන හැම කෙනෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තිබිය යුතුයි. ඒ බලාපොරොත්තුව පෙරදරි කරගෙනම අපි හැමෝම බණ අහමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව මේ මරණ සති භාවනාවයි. මේ මාතෘකාව යටතේ මේ දේශනා මාලාවේ මේ වෙනකොට ධර්මදේශනා 15ක් කරලා ඉවර කරලා තියෙනවා. අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ මරණ සතිය පැහැදිලි කරන දේශනාවේ 16 වෙනි ධර්ම දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ නිවැරදිව මරණ සතිය වඩන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරනකොට කරුණු 8ක් දේශනා කරලා තියෙනවා. ආන් එයින් හතරවෙනි කාරණාව තමයි මේ සාකච්ඡා කරන්නේ. කාය බහු සාධාරණතු අපි මරණය මෙනෙහි කරනකොට අපේ කය බොහෝ දෙනාට සාධාරණයි. බොහෝ දෙනෙක් අතින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. කියන කාරණාවක් හිතන්න ඕනේ. මේ දේශනා පෙළ මුල ඉඳලා අහගෙන එනකොට අපේ පින්නතුන්ට අනික් කරුණුත් එක්ක මේක හොඳට පැහැදිලි වෙනවා. එතකොට මේ කය අන් අයටත් සාධාරණයි කියලා කියහම අපි සාකච්ඡා කළා කලින් දේශනාවේ මේ කය ඇසුරු කරගෙන 80 කුලයක ජීවීන් කෝටි ගාණක් මේ ඇඟේ ජීවත් වෙනවා. සිවිය කකා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. හම කකා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. මස් කකා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. සෙන්සතු අනුභව කර කර ජීවත් වෙන පිරිසක් ඉන්නවා. හෘද වස්තු වටේට පිරිසක් ඉන්නවා. ආමාශය ඇතුලේ පිට පිරිසක් ඉන්නවා. මේ කට්ටිය රෑ දවල් දෙකේම මේ ඇඟ කකා ජීවත් වෙනවා. ඒ කට්ටිය මේක කකා ජීවත් වෙනකොට අපිට ජීවත් වෙන්න වාසනාව තියෙන්නේ ඒ කට්ටියගේ කැමැත්ත තියෙනකම්. හදිස්සියේවත් අපි නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවකවත් මේ කට්ටිය සීමාව ඉක්මවල කෑවොත් එහෙම අපිට ආයෙ නැගිටින්න වෙන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ සීමාවට කාගෙන යන හින්දා විතර අපි එතකොට පින්නදෙන මේ ඇඟ සර්පයන්ටත් සාධාරණයිනේ. මෙතනට සර්පයෝ නාවට කැලෑ බද තැනක ඉඳගෙන හිටියොත් හදිස්සියේ සර්පයෙක් ඇවිල්ලා කන්න පුළුවන්. දැවක් අයින් හිටියොත් ගඟක් අයින් හිටියොත් හදිසියෙ පැනලා කිඹුලේ කන්න පුළුවන්. නාන ගමන් කිඹුලේ කෑල්ලක් කඩාගෙන යන්න පුළුවන්. මේ බැහැලා නාන මිනිස්සු කන එක කිඹුල්ලුන්ට තහනම් කියලා නීතිය එහෙම එකක් නෑ. මේ මිනිස්සුන්ට කන එක තහනම් කියලා මදුරුවන්ට නීතිය නෑ. එහෙනම් මගේ ඇඟ ඒගොල්ලන්ටත් සාධාරණයි. ඒකයි මේ කිව්වේ කාය බහු සාධාරණතු මගේ ඇඟ කී දෙනෙකුට සාධාරණද? හදිසියෙ ඔය ආය නිසා මැරෙන්න පුළුවන්. සර්පෙක් කාලා මැරෙන්න පුළුවන්. බල්ලෙක් කාලා මැරෙන්න පුළුවන්. කිඹුලෙක් කාලා මැරෙන්න පුළුවන්. අන්න එහෙම මැරුණොත් ජීවිතාන්තරාවයි. මේ සත්තු නිසා මේ ඇඟ හැමෝටම සාධාරණ නිසා මට ජීවිතාන්තරාවයි. එහෙම වුණහම ශ්‍රමණ ධර්මයට අන්තරාවක් තියෙනවා. දැන් මේක භික්ෂුන් වහන්සේලා ඉස්සරහ තියාගෙන දේශනා කළේ. මහණෙනි මේ කය කවුරු හරි විනාශ කරලා දැම්මොත් ඔබලාට ශ්‍රමණ ධර්මයේ පූර්ණේ කරගන්න බැරුව යනවා. ඒ හින්දා හැම වෙලාවෙම හිතන්නේ ඕනම කෙනෙක් මගේ ජීවිතේ හදිස්සියෙ ගන්න පුළුවන් ඊට කලින් ශ්‍රමණ ධර්මයේ පූර්ණේ කරගන්න වීර්ය වඩන්න ඕන. මාර්ගයට අන්තරාවක් ස්වර්ග ස්වර්ගයේ තන්ත්‍රාවක් මාර්ගයේ තන්ත්‍රාවක්. හදිසියෙ වැරුණේ. ඒ හින්දා වහවහ ඉක්මන් කරන්න කියලා කියේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පින්නතුනි තවත් පැහැදිලි කරනකොට කරුණු දැක්වුවා මේ කය නැති වෙන්න තවත් බොහෝ හේතු තියෙනවා කියලා. අපි මේ කෙටියෙන් සඳහන් කළේ පහුගිය සූත්‍ර දේශනාවේ අපි කතා කරපු ටික. එතන ඉඳලා අපි පටන් ගමු තවත් හේතු ගොඩක් තියෙනවා මේ කය නැති වෙච්ච. අන්න එතන සඳහන් කළා යම් සතෙක් පහර දීලා දෂ්ට කරලා මරණයටපත් වුනොත් සියල්ල වුණා වගේ. ඒ කියන්නේ ජීවිතාන්තරාවයි, ශ්‍රමණ ධර්මාන්තරාවයි, ස්වර්ග අන්තරාවයි, මාර්ගාන්තරාවයි සියල්ලම වෙනවා මැරුණා. සමහරලාට මැරෙන්නේ නැතුව බාලයෝ වගේ ආශ්‍රය කරන්න ගියහම ජීවිතාන්තරාවක් නෑ. නමුත් මාර්ගාන්තරාවක් තියෙනවා. ස්වර්ගයට අන්තරාවක් තියෙනවා. ඒ බාලයන් ඇසුරු කරන්න කරන්න අපිට පින් කරන්න නෙමෙයි මේගොල්ලෝ අවස්ථාව හදන්නේ. පව් කරන්නමයි අවස්ථාව හදන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා සෝ මමස්සාන්තරායෝ. එය මට අන්තරාවක් වෙනවා. එහෙම නැත්නම් උපක්කලිත්වා උපක්කලිත්වාවා පපතෙය්‍ය. එහෙම සඳහන් කළේ සක්මනේදී හෝ පර්වතයකින් බැහැගෙන යන විටදී හෝ පය පැටලිලා හෝ වැටෙන්න පුළුවන්. මේ මැරෙන හැටි. සතෙක් නිසා මගේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි සමහර කෙනෙක් ලැබිච්ච ජීවිතේ වටිනකම දන්නේ නැති නිසා තමන්ගේ ජීවිතේ තමන්ම නැති කරගන්නවා. ඒකනම් ඉතින් ලොකු පාඩුවක් කියලා තමයි කියන්නේ. තමන්ගේ ජීවිතේ තමන්ම නැති කරගන්නේ. මොකද මනුස්ස ජීවිතයක් ලැබීමේ දුර්ලභ බව බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කළානේ. මිනිස්සෙක් වෙලා උපදින්න කොච්චර අමාරුද කියලා. ඒ කරුණු තව ධර්ම දේශනාවල අපේ අය අහලා ඇති. බාලපඬිත සූත්‍රයේ දේශනා කළා අර කන කැස් බෑවේ විශේෂයෙන් අහස දකින කතාව. මනුස්ස චුති සූත්‍රයේ දේශනා කළා. මේ නිය පිටට වැලි ටිකක් අරගෙන මහණෙනි. මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ගියහම ආයේ මනුස්ස ලෝකෙට එන්නේ මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසක් කියලා. අනික ඔක්කොම සතර පායටම යන සුගතියට එන්නේ නැහැ. ඒ තරම්ම දුර්ලභයි මේ ජීවිතේ. එතකොට ඊටාම ලාභාල කටයුතු නිසා මේ දුර්ලභ ජීවිතය විනාශ කරගන්නේ. සමහර කෙනෙක් තිසරණක් නැහැ, පන්සිලුත් නැහැ. ඊටාම බාල අරමුණක් වෙනුවෙන් සියදිවි හානි කරගන්න. ඉතින් ඒක කොච්චර පාඩුද? තිසරණ පන්සිල් නොතිබ්බ නිසා අනිවාර්යෙන් නිරය උපදිනවා. නමුත් සමහරලාට දෙන්නේ එකතු වෙලා සියදිවි හානි කරගෙන තියෙන්නේ අපි වෙන ආත්මිකවත් මුණ ගැහිම කියලා. එහෙම වෙන්නේ එක්කෙනෙක් නිරේ උපදී. තව එක්කෙනෙක් වැසිකිලි වලක ඉඳී. අනිත් එක්කෙනා මහසાગරයේ පතුලේ මාළුවෙක් වෙයි. තව එක්කෙනෙක් මේන් සක්වලවල් සිය ගානක් එහා පැත්තේ කාන්තාරික වැලියට උපදී. අය මෙහෙ හිතාගෙන හිටියට එකතු වෙලා හම්බ වෙන්නේ හම්බ වෙන්නේ හරි පාඩු. අපරාධි ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක වටිනාකම නොදන්න නිසා සංසාරي අහිංසකයෝ කියලා තමයි කියන්නේ. අඥාන අහිංසක. එහෙමත් ජීවිතේ නැති කරගන්න. ඊට අමතරව පින්නතනේ සඳහන් කළේ මේ උපක්කලිත් වාවා පපතෙය තව මැරෙන්න හේතු හුඟ තියෙනවා. gedara උඩ උඩ තට්ටුවේ ඉඳලා පල්ලෙහාට පඩිපෙලේ බැහැගෙන යන ගමන් හදිසියෙ උඩ පඩියක් දෙකක් වහිනකොට පය පැටලුනොත් එහෙම. එක පඩියක කෙරවලට කකුල හිටියොත් එහෙම. පඩිපෙලේ වැටුනහම පල්ලෙහාට එනකම්ම රෝද වෙනවා. අතපය කෙල්ල නවතින්නත් පුළුවන්. ජීවිත කාලෙම අබ්බගාත වෙන්නත් පුළුවන්. ඒ රෝල් වෙනකොට කණුවක වැට කැපිලා ජීවිතය එතනම ඉවර වෙන්නත් පුළුවන්. බලාපොරොත්තු නැති මොහොතක වෙන්න දෙයක්. සමහර වෙලාවට පාරේ යනකොට පොළව ටිකක් තෙමිලා තිබ්බ නිසා පාරේ lessලා වැටෙන්න පුළුවන්. එහෙම lessලා වැටිලා මැරෙන්නත් පුළුවන්. සක්මනේදී වැටිලා මැරෙන්නත් පුළුවන්. පොල් ගහට නගිනවා. පොල් ගහෙන් වැටෙන්නත් පුළුවන්. අතුරේ යනවා. අතුරෙන් වැටෙන්නත් පුළුවන්. පලංචියේ යනවා. පලංචියෙන් වැටෙන්නත් පුළුවන්. පිරිසක් පලංචියේ වැඩ කරනකොට පිරිසක් යට වැඩ කරනවා. උඩින් වැටෙන ගලක් වැදිලා උඩින් වැටෙන උපකරණයක් වැදිලා මැරෙන්න මැරෙන්න පුළුවන්. මේ වාගේ මරණයට හේතු නම් කොච්චරද? පාරේ යනකොට වෙන වාහනයක් ඇවිල්ලා යට කරගෙන යන්නත් පුළුවන්. මම පදවන වාහනේ හැපිලා මැරෙන්නත් පුළුවන්. මරණයටම අවකාශ හැම වෙලාවෙම යෙදිලා තියෙනවා. ඒ වුණාට ඇයි අපි මැරෙන්නේ නැත්තේ? ඒ කාරණාවත් හිතන්න ඕනේ. මුළු ජීවිත කාලෙම පොල් ගස් නැගලා ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. ජීවිත කාලෙම අතුරේ ගිහිල්ලා ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. ජීවිත කාලෙම මුහුදු ගිහිල්ලා ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. පලංචියේ ගිහිල්ලා මේසන් වැඩ කරලා පල්ලෙහැට වෙලා ඉඳගෙන අත්තර දීලා ජීවිත කාලෙම මැරුන්නේ නැතුව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. පාරේ ඕන තරම් ගියා වාහන වලට යට වුණෙත් නැහැ. ඕන තරම් වාහන පැදෙව්වා පිළමැරුණෙත් මේ ඇයි? අපිට තේරෙන්නේ මේ තියෙන්නේ පෙරපි. ඒ පෙර පුණ්‍ය ශක්තියයි මේ මෙහෙම කියලා තියෙන්නේ. තාම මැරුණේ නැහැ. හිතලා බලන්න පින්නතනේ. අපි වාහනය පදවන වේගය මේ පින්නතුන් නමුත් අද මෙතෙන් තිනකොට වාහනයක ඉන්නේ. මමත් උදේ පාන්දර පිටත් වෙලා 5යි කාලට 5යි 20ට විතර මමත් මෙතෙන් තැනකම් පැය 3ක් 3මාරක් වාහනයක ආවා. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා ආයෙත් ඒ වාහනේම නැග ගෙදර යනවා කියලා. ඇත්තටම ගිහිල්ලා බහිද නැද්ද කියන එක අපි දන්නේ අපි දන්නේ නැහැ. නමුත් සමහරලාට මෙතෙක් කල ජීවිතේ වාහනවල ගියා ආව මුකුත් උනේ නැහැ. අපි අරගෙන ආපු අය වාහන පදවපු අය සමහරලාට වේගෙන් ආවා. තාම අපිට මුකුත් උනේ මේ මොකක් හින්දාද? මේ යන්නේ වාහනේ පදවපු රියදුරාගේ තියෙන දක්ෂතාවයේ හින්දාමද? නෑ. ඒකට ගොඩ වෙච්ච අපි ඔක්කොගෙම තියෙන පුණ්‍ය ශක්තිය හින්දා. යම් දවසක මේ පුණ්‍ය ශක්තිය කොතන හරි හදිස්සියේ කඩ වෙනවා. මේ විදුලියෙන් වැඩ කරන උපකරණ ඔක්කොම විදුලිය විසන්දි වෙච්ච ගමන් නවතිනවා. පෙර කරගෙන ආපු පුණ්‍ය ශක්තිය යම් තැනක කඩවිච්ච ගමන් කොහේ හරි යමිනෙනවා කියලා. ඒ ලොකු වාහනයක ගියාම ලොකු රැකවරණයක් තියෙනවා. ඒ වුණාට බලන්නකෝ යතුරු පැදිය කියන්නේ කොට. අඟල් 4ක 5ක රෝදයක් උඩ. කොට වෙලා මේගොල්ලෝ යන වේගය වාහන අස්සෙන් දාගෙන අපි සමහරලාට කියනවා වැඩි ඈත යන පාටක් පේන්නේ නැහැ කියලා. අපි එහෙම කීවට එයා ගිහිල්ලා වැඩක් කරගෙන අප්පු එයා මේ අරගෙන යන්නේ මොකක්ද? ඒ අරගෙන යන්නේ එයාගේ පුණ්‍ය ශක්තිය. එයාගේ හැකියාවට වඩා පුණ්‍ය ශක්තිය බලපාලා තියෙනවා. හැබැයි ඒ යන ගමන් අර විදුලිය විසන්දි වුණා වගේ පෙර පින කඩවිච්ච ගමන්ම අපිට ආරංචි වෙනවා හවල් තැන හැප්පිලා කියලා. දැන් තේරෙනවද පෙර පින් කොච්චර අපිට බලපාලද මේ තියෙන්නේ කියලා. මේ ඉන්නේ ඒ පෙර පින උඩ නම් ආම නිවන් දැකේ නැති හින්දා ඊළඟට ආයි පින් රැස් කරලා තියෙනවා. ආ මේකයි පිනේ වටිනකම. ඒකටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෙර පින් තියෙන එක මංගල කාරණාවක් කියලා. ඒ පුණ්‍ය ශක්තිය අපිට බොහෝ දේ උදා කරලා දෙනවා. ජීවත් වෙන නිසා අපි බොහෝ පින්කම් කරගන්නවා. ජීවත් වෙන්න අවස්ථාව නොලැබුණොත් පින් කරන්න තියෙන අවස්ථාවක් නොලැබෙනවා. ඒකයි කියේ ජීවිත අනතුර වුණොත් අන් සියලු අන්තරායන් උනා හා සමානයි. සිල් ගන්න කියලා හිතාගෙන හිටියා, දන් දෙන්න කියලා හිතාගෙන හිටියා. ඒකක්වත් කරන්න බෑ නීති කලින් මරුණ. ජීවිතාන්තරාව වුණා කියලා කියන්නේ සියල්ල වුණා වගේ. ආන් ඒ හින්දා ජීවිතේ රැකෙන එක හරි වටින බව භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළා. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි අපි මේ ජීවත් වෙනකොට ශ්‍රමණ ධර්මයේ පූර්ණේ කරන භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ හැම වෙලාවෙම හිතන්නේ දැන් මැරෙයි දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතන්නේ. ඒක ඒතකොට වික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි අපි ඔක්කොටම මේ පඩිපෙලින් වැටිලා මැරෙයි. මේ ඇඳෙන් වැටිලා මැරෙයි. මේ වාහනේ හැප්පිලා මැරෙයි. හැම වෙලාවෙම මරණ සංඥාවෙ ඉඳ කිව්වා. ආගින් සදේශනා කළා බත්තං වා මේ බුත්තං ව්‍යාපජ්ජය බත්තං ව්‍ය බත්තං වා මේ බුත්සං ව්‍යාපජ්ජේ. එයි මේ කියන්නේ කුසටගත් ආහාරය දිරව ගන්න බැරුව මැරි. ගත්ත ආහාරය දිරවන්න කලින් මැරෙන්නත් පුළුවන්. හැබැයි ඒක දිරව ගන්න බැරුව මැරෙන්නත් පුළුවන්. ඒ තරම් ඝන ආහාරයක් වැඩිපුර අරගෙන. දිරවන්න ශක්තිය තිබෙන්නේ අපිට ඕන තරම් හම්බ වෙනවනේ. කුසට දාපු ආහාරය දිරවන්න කලින් පෙරිලා. සමහර වෙලාවට වැරිච්ච මිනිහා කපන තැනකට ගියාම අපි කියනවා තාම අනුභව කරපු බත් ටික එහෙමම තිබ්බා කියලා. ඒ කියන්නේ කෑම කෑවා ඒක දිරවන්න කලින්වත් මගේ කුසට වැටිච්ච ආහාරය දිරවන්න කලින් මැරෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඊළඟට දේශනා කළා පිත්තං වාමේ කුප්පෙය පිට කිපිලා මැරෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතියට හදිස්සියේ මේ තුන්දොස් කිපෙන්න පුළුවන්. එහෙනම් පිට කිපිල මැරෙන්න පුළුවන්. සෙම්හං වාමේ කුප්පෙය සෙම කිපිල මැරෙන්න පුළුවන්. ඒ වගේම දරුණු වාතාබාධ හැදිලා මැරෙන්න පුළුවන්. තේන මේ අස්ස කාලං කිරියා මේ හේතුවෙන් මට කාලක්‍රියා කරන්න සිදු වෙයි. එය මට අන්තරාවයි. සෙම කිපෙන්න පුළුවන්, පිට කිපෙන්න පුළුවන්, වාතය කිපෙන්න පුළුවන්. මේ තුන් දොස් කොයි වෙලාවෙ කිපිලා මම මැරෙයිද දන්නේ එහෙම වුණොත් මට ශ්‍රමණ ධර්මයට අන්තරාවයි, ස්වර්ග මාර්ගයට අන්තරාවයි, නිර්වාණ මාර්ගයට අන්තරාවයි. ආන් එහෙම හිතලා මේ තුන් දෙනා කිපෙන්න කලින් පින් කරන්න ඕනේ. මරණය හැම වෙලාවෙම එනවා කියලා නිතරම මෙනෙහි කරන්න ඕනේ. ඒවං කාය බහුසාධාරණතෝ මරණං අනුස්සරතබ්බං. මෙසේ කයෙහි බොහෝ කාරණාවලට බොහෝ සත්වයන්ට මේ කය සාධාරණයි. මේ කය මට විතරක් නෙවෙයි බොහෝ දෙනාට අයිති. ඒ නිසා ඒ ඒ අය තම තමන්ගේ අයිතිය හොයන්න ඇවිල්ලා මගේ ජීවිතය උදුරගන්න උදුරගන්න පුළුවන්. ඒක කවදා වෙන්න බෑ කියලා කාරණාවක් නෑ. බොහෝ දේවල් සැලසුම් කර කර පාරේ යන ගමන් ගෙදරක ඉන්න බල්ලෙක් පැනගෙන ඇවිල්ලා කාලා දාන්නේ. සැලසුම් ඔක්කොම එතරම් එතනම ඉවරයි. ආන් ඒ නිසා කාගේවත් කරදරයක් නොවි තවම පෙරපින් දෙන නිසා ජීවත් වෙනවා. ජීවිතේ නැති වෙන්න කලින් කුසල් රැස් කරන්නත් ඕනේ. ජීවිතේ මේ තරම් ඉක්මනට ඉවර වෙයි කියලා මරණය හැම වෙලාවෙම සිහිපත් කරන්නත් ඕනේ. මරණය සිහි වෙන්න වෙන්න මිනිස්සු පින් කරන්න යොමු වෙනවා වැඩි. මේ මරණ සතිය පැහැදිලි කරනකොට භාග්‍යතුන් වහන්සේ අපූර්වට පැහැදිලි කළා. ඇයි බුද්ධ ධර්මයේ හැම වෙලාවෙම අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරවලා තියෙන්නේ? සමහරු කියනවානේ බුද්ධ ධර්ම පරලෝක ගැන කතා කරපු දහමක්. බුද්ධ ධර්ම නිසරු බව කතා කරපු දහමක් කියලා. ඒකට ලස්සන උත්තරයක් බුදුරජාණන් වහන්සේ දෙනවා. මේ අනිත්‍ය පෙන්නලා තියෙන්නේ මිනිස්සු ශක්තිමත් කරන්න මිස මිනිස්සු කලකිරවන්නේ නෙමෙයි කියලා. ආන්ගේ අනිත්‍ය හොඳටම දැකපු මිනිස්සු මැරෙන්නේ hina වෙවි. ඒක දැකපු නැති මිනිස්සු අඬා අඬා මැරෙනවා. ඒ කාරණාව ඉස්සරහට අපිට බොහොම විචිත්‍රව බුද්ධ දේශනාවෙන්ම හම්බ වෙනවා. අපි එදාට ඒක සාකච්ඡා කරමු. එවන පින්නතනේ මේ තමයි කාය බහු සාධාරණතු. මේ කය බොහෝ දෙනාට සාධාරණයි. ඒ නිසා ඒ ඕනම කෙනෙක් මගේ ජීවිතේ ඕන වෙලාවක ගන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙන පස්වෙනි කාරණාව තමයි ආයු දුබ්බරය. මරණය සිහිපත් කරන තව ක්‍රමයක්. ආයු දුබ්බරය. මගේ ආයුෂ හරීම දුර්වලයි. මට තියෙන්නේ දුර්වල වූ ආයුෂයක්. ආන්නික විස්තර කරනවා ආයුෂයේ ඊටාම දුර්වලයි ඒ වගේම සත්‍යයන්ගේ ජීවිතය ඊටාම දුර්වලයි ඒක පැහැදිලි කරනවා පළවෙනි කාරණාව ආශ්වාස ප්‍රාශ්වාසය බැරි වෙලාවත් ආශ්වාස නැවතුණු ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න බැරි වුණොත් මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම මැරෙනවා. ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න බැරි වුණොත් මැරෙනවා. පහළට හෙලාපු හුස්ම ටික ඉහළට ගන්න බැරි වුණොත් ඒත් මැරෙනවා. මැරෙන්න ලොකු හේතුවක් ඕනේ අපි කියමු අපි අඟල් දෙකක් විතර වතුර තියෙන තැනක වැටුණා. වැටුනේ මුණින් අතට. අඟල් දෙකක් වතුරේ නහයේ බිල තියෙනවා. දැන් මොකද කරන්නේ? නැගිටවන්න කෙනෙකුත් නැහැ. නැගිට ගන්න පණක් නැහැ. වතුර තියෙන්නේ අඟල් දෙකයි. නාස් කුඩු දෙක වැහිලා තියෙන්නේ. මැරෙනවා මේ මිනිස්සයා. දැන් බලන්න කොච්චර දුර්වලද ජීවිතේ කියලා. අඟල් දෙකක් වතුරට පුළුවන් මාව මරන්න. අපි කියමු වැල්ලක වැටුණා නහය ඉබිලා. නාස්පුඩු දෙකම වැල්ලෙන් පිරුණා. ඉහළට ඇද්දත් පාඩුයි. නොඇද්දත් පාඩුයි. ඇද්දොත් වැලි ටික ඔක්කොම ඇතුලේ. එහෙම නොත් ඊට වඩා ලොකු ප්‍රශ්නයක්. හුස්ම නොගෙන හිටිය. ඒත් පාඩුයි. ඒත් මැරෙනවා. මේ හුලං වැල්ල අපේ සංසාරෙම ගැන අපිට කියලා දෙනවා. සංසාරෙම කියලා දෙනවා. සමහර කෙනෙක් නම් අහනවනේ හුලං රැල්ලක් දිහා බලාගෙන ඉඳලා කොහොමද නිවන් දකින්නේ කියලා. ඒ බුද්ධ ධර්ම දන්නේ නැති හින්දා. මේ හුලං රැල්ල තමයි මුළු සංසාරෙම තීරණය කෙරෙන්නේ. මේ හුලං රැල්ලට තියෙන තණ්හාව තරම් තණ්හාවක් වෙන තියෙනවා කියලා හිතනවාද? ඕකේ තණ්හාව තේරෙන්නේ ඉහළට හුස්ම අරගෙන උත්සාහ කරන්නකො විනාඩියක් දෙකක් පහළට හෙලන්න නැතුව ඉන්න. එහෙම නැත්නම් පහළට හෙලලා උත්සාහ කරන්නකො නැවත හුස්ම ගන්නේ නැතුව ඉන්න. ආන් එතනම තේරෙනවා තණ්හාව කොච්චරද කියලා. ඊළඟ හුලං රැල්ලට තියෙන තණ්හාවේ සීමාවක් නෑ. හුස්ම ගන්නේ නැතුව හිටියොත් මේ ඇතුලේ ඇති වෙන වේදනාව වචන වලින් කියන්න බෑ. අත්හදා බලන්න උත්සාහ කරන්න. ඊළඟ හුස්ම ටික ගන්න මොන තරම් තණ්හාවක් ඇති වෙනවද කියලා. කවුරු මොනවා කිව්වත් ඉහෙලට අදිනවමයි. එදාට වතුර ටිකක් තිබ්බත් අදිනවා, එතෙද්දාට වැලි තිබ්බත් අදිනවා, එදාට වෙන කුඩු జాතියක් මොනවා හරි නැහේ තිබ්බත් අදිනවා. කුඩු ඇතුළට යන බව දන්නවා. නමුත් ඒ කුඩු ඇතුළට යනවා කියලා හුස්ම නොගෙන නම් ඉන්නේ ඉන්නේ නෑ එතනයි තියෙන තණ්හාව. එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ආනාපාන සතිය නිවන් මාර්ගයේ පුදුම දොරක් කියලා තේරෙන්නේ එතකොට. මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල ගාව මගේ සංසාරේ තියෙනවා කිව්වේ. ඉතින් ඒක ආනාපාන සතියත් එක්ක වෙනම කතා කරන්න ඕනේ කාරණාවක්. එතකොට හුස්ම ගන්න බැරි වුණොත් මැරෙනවා. ඒ තරම් දුර්වලයි. අඟල් දෙකක වතුර ටිකකට පුළුවන් ඒ ජීවිතේ නැති කරන්නේ. ඊළඟට පින්නතේ සඳහන් කළා මේ ඉරියාපතය මරණයට තව හේතුවක්. ඉරියව් සාමාන්‍යයෙන් කීයක් තියෙනවද ප්‍රධාන ඉරියව්? හතරයි. ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා. මේ ඉරියව් හතර නම් අපිට එච්චරම අමාරුවක් නෑ. දවස් දෙකක් හරි ඉඳගෙන ඉන්න පුළුවන්. හිටගෙන ඉන්නත් ඉතින් මොනවා හරි කිව්වොත් කොහොම කොහොම හරි කකුලෙන් කකුල මාරු කර කර හරි ඉන්නවා. නිදාගෙන නම් කොහොමද ඉන්නේ? ඒ වුණාට මීට වඩා විසම ඉරියව්වක් පවත්වන්න ඕනේ. අපි කියමු කෙනෙක් කෝච්චිය යනවා. කෝච්චිය ගමන ආරම්භ කරලා. සෙනගත් තිරිලා දුවගෙන ගිහිල්ලා එල්ලෙනවා. දැන් පිරිලා පිරිලා ඉන්න හින්දා එල්ලිලා ඉන්නේ. එක අතකින් අල්ලගෙන ඉන්නේ. පැය ගාණක් යනකොට එක්ක අත ගැලවෙන්න වගේ එනවා. එහෙම නැත්නම් හිරි වෙట్లా දන්නේම නැතුව ඉස්සලා ඉස්සලා වැටෙනවා. බස් එකේ යන්න ගියත් එහෙමයි. ඇඟිල්ලකින් හිටගෙන ඉන්න කිව්වොත් ඉන්න පුළුවන් වෙයිද? ඉරියව්ව විසමයි ඇඟිල්ලෙන් ඉන්න කියනවා. තනියකින් කොහේ හරි එල්ලිලා ඉන්න කියනවා. ඔළුවෙන් හිටගෙන ඉන්න කියනවා. ඉරියව්ව විසමයි. මැරෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එහෙනම් විසම ඉරියව්වක් පවත්වන්න වුණොත් යම් හේතුවක් නිසා එහෙම අවස්ථාවක් ලැබෙනවා. නමුත් ඉතින් ගැරිම වුණොත් මැරෙන වැරෙන්න කරන්න දෙයක් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉරියව්ව විසම වුණොත් ඒත් මැරෙන්න තියෙන ඉඩ කඩම ඉඩ කඩම වැඩි. ඊළඟට පින්නතුනි සීතල සහ උෂ්ණය සමව පවත්වන්න බැරි වුණොත් සීතල වෘත්තු දෙන්නේ නැතුව ගියොත් ඒත් මැරෙනවා. දැන් සීතල කාලෙට සමහරලාට වයසක අයට එහෙම වෘත්තු දෙන්නේ නැහැ. වයසකාර අය වැඩිපුරම සීතල කාලෙට මැරෙනවා. වෘත්තු දෙන්නේ නැහැ. මොකද සමතුලිත බව ඇතුලේ හඳවන්න ශක්තිය නැහැ. අපේ රටේ උෂ්ණය නිසා මැරෙන්නේ නැති වුණාට ලෝකෙ හුඟක් රටවල් වල උණුසුම දරා ගන්න බැරුව මැරෙනවා. සමහර රටවල් වල උදේ 10 විතර වෙනකන් වාගේ තමයි වැඩ කරන්නේ. ආයෙ වැඩ පටන් ගන්න හවස 3-4 විතරයි. ඊට කලින් ওই 10 3 4 අතර තුල වැඩ කරාම උණුසුම වැඩි හින්දා ලේ වමනේ දාලා මැරෙනවා. උණුසුම දරන්න උණුසුම දරන්න පුළුවන් කමක් නැහැ. සීතල දරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ සීතල උණුසුම සමව පවත්වන්න බැරි වුණොත් ඒ මිනිස්සු මැරෙනවා. ඊළඟට පින්නතේ සඳහන් කළා සතර මහා භූත සමව පවත්වන්න ඕනේ කියලා. මොනවද සතර මහා භූත කියලා කියන්නේ? පඨවි, ආපු තේජෝ වායු මේක සමව පවත්වන්න බැරි වුණොත් ඒ මරණයම තමයි උරුමය. දැන් මේ සතර මහා භූතික ධර්ම එකතු වෙලානේ අපි මේ ජීවත් වෙන්නේ. සමව පවතින්න ඕනේ. එහෙම සඳහන් කළේ ශරීරයේ ඝන වුණොත් අපේ ඇඟ දරදඬු වෙනවා. සමහර රෝග හැදිලා මේ සංදි ඔක්කොම විසන්දි වෙනවා. ආය නමන්න දිගාරින්න බැරුව යනවා. අත තියාපු පැත්තට තියාපු විදිහටමයි කකුල තියාපු පැත්තට තියාපු විදිහටමයි. දරදඬු වෙනවා. ඔය ස්නායු රෝග වගේ හැදුනහම ඒ කරුණ වෙනම භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා ආශිවිසෝපම සූත්‍ර දේශනාවේ. සර්පයෝ කීප දෙනෙක් පෙන්නලා මේ සර්පයා දෂ්ට කරාම ඇඟ දරලියක් වගේ වෙනවා. ඒ කියන්නේ පටවි ධාතුව කිපිලා. ඊළඟට පින්නතුනේ ලේ සරව මේ වගේ දේවල් අනවශ්‍ය ලෙස ශරීරය තුල වැඩෙන්න ගත්තොත් අපේ ශරීරයට අවශ්‍ය ලේ ප්‍රමාණයක් තියෙනවා. හදිසියෙවත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ලේ නිෂ්පාදනය වැඩි වෙන්න ගත්තොත් එතන තියෙන වෙන ලේන. අවශ්‍ය ප්‍රමාණයට ලේ ලිපද වෙන්නේ නැත්නම් එතකොට හැදෙන්නේ තව දෙයක්. එතකොට වැඩි වෙලක් බෑ අඩු වෙලක් බෑ. සමව පවතින්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ ඇඟ විශ්වකර්ම නිර්මාණයක් කියලා. මේක කොහොම පුදුම නිර්මාණයක්ද කියලා තේරෙන්නේ එතකොට. ලෝකේ හැමතැනම වැඩි ජලයෙන් මිනිස්සුන්ගේ ඇඟෙත් වැඩිපුර තියෙන්නේ ජලයමයි. ලේ වල තියෙන්නේ ජලය. මේ හැම තැනම වැඩිපුර තියෙන්නේ ජලය. හැබැයි කල්පනා කරන්නකෝ එහෙම ඇඟ පුරාම වැඩියෙන්ම ජලය තිබුණට ජලය අවශ්‍ය නැති තැන්වල ජලය පිරෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ කියලා. සමහර කෙනෙකුගේ පෙනහැල්ලට වතුර එකතු වෙනවා. ඇයි පෙනහැල්ලට වතුර එකතු වෙන්නේ? වතුර එකතු වෙන්න ඕනේ නැති තැනක වතුර එකතු වෙනවා. තුන්දොස් කිපීමේ හේතුවක් ඔකට බලපාන්න පුළුවන්. ප්‍රතිකර්ම කරනකොට එතෙන්ට වතුර පිරෙන්න හේතුව මොකද්ද කියන එකයි හොයන්න ඕනේ. හැබැයි ඒ හේතුව හොයන එක හරි සංකීර්ණ වැඩක්. නමුත් වර්තමානයේ හුඟක් වෙලාවට අපි දකින්නේ එතෙන්ට වතුර එකතු වෙන හේතුව මොකක්ද කියලා හොයනවා නෙමෙයි එකතු වෙච්ච වතුර ටික පෙනහැල්ල හිල් කරලා අරන් දාන්න කටයුතු කරන බවක් විතරයි අපි දන්නේ. ඒ වතුර අරන් දැම්ම කියන ලෙඩේ සනීප වෙන්නේ හේතුව තියෙන තාක්කල් වතුර එකතු වෙනවා. එහෙනම් මේ ඇඟ පුරාම තියෙන වැඩිපුර වතුර නමුත් එකතු නොවිය යුතු තැන්වල වතුර එකතු වෙලා නැහැ. එහෙනම් ආපෝ ධාතුව කිපෙන්න පටන් ගත්තාම එහෙම වෙන්න පුළුවන්. සීනිත් මේ ඇඟට ඕනෙමයි. හැබැයි සීනි වැඩි වෙලත් බෑ. සීනි අඩු වෙලත් බෑ. අඩු වුණොත් වෙන ලෙඩක්, වැඩි වුණොත් තව ලෙඩක්. ලුණු අඩු වුණොත් වෙන ලෙඩක්, වැඩි වුණොත් තව ලෙඩක්. දැන් එතකොට මේ ඔක්කොම සමව පවත්වගෙන යන්න ඕනේ. අපි නම් දුවනවා, පයින්නවා, නටනවා, අහුවෙච්ච දේවල් කනවා, බොනවා. නමුත් අපි ඒ කවුව කෙරුවත් මේ සංකීර්ණ ශරීරයේ මොනතරම් යුද්ධයක් කරනවද අපිව මේ විදිහට පවත්වන්නේ? ඇයි තාම මේ අපිට කරදරයක් කලේ නැත්තේ? එහෙනම් ආයෙත් කතා කරන්න තියෙන්නේ පෙරපින් හිඳමයි මේ පවතින්නේ. එහෙම නැත්නම් මේ කාලේ මිනිස්සු මේ බඹයක් පමණ ඇඟට දාන වහවල හැටියට අපි මෙහෙම පවතිනවා පුදුම නේද? ඒ පින්නතුනි කෑම කන්න කියත් පහතියි. මිනිස්සු බොන්න ගන්නෙත් මුකක් වහ. ඉතින් ඒ වගේම පොරවන. නමුත් අපි තාම ඉන්නවා. මේ පුණ්‍ය ශක්තිය මැරෙන්නම හේතු බොහොම තියෙනවා. එහෙනම් සතර මහා භූතයන් කිපිලා ඕන තරම් අපේ මරණය හැදෙන්න පුළුවන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. වායුව වෙනස් වුණත් මැරෙනවා. උණුසුම වෙනස් වුණත් මැරෙනවා. අපි ගිහිල්ලා සම්පූර්ණ වතුරේ ගිලුණා ඇඟ ඇතුලේ තියෙන උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි වෙනස් වුණොත් වෙනස් වෙන ගමන් මැරෙනවා. එහෙම වෙන්නේ නැහැ. සමෝපවතිනවා. නමුත් මේ හතර මහා භූතික ධර්ම යම් දවසක කිපුණොත් එදාට අපිට ජීවත් වෙන්න ඉඩ දෙන හේකුත් නැහැ. එහෙනම් ආයුෂයේ ඒ තරම් දුර්ල දුර්වලයි චුට්ටක් මේ එක්කෙනෙක් කිපුණොත් අවසාන කාරණාව සඳහන් කරනවා ආහාරය නිසි ලෙස ලැබෙන්න ඕන කියලා. මේ ශරීරය මේ විදිහට පවත්වන්න නම් නිසි විදිහට ආහාර ලැබෙන්න ඕනේ. ඒක නිසි විදිහට ලැබෙන්න ඕනේ අනිසි විදිහට ලැබුණොත් ඒ විෂම රෝගයකට තමයි හේතු වෙන්නේ. ඒ හින්දා මනාව නිසි විදිහට ලැබෙන්න ඕනේ. උණුසුමත් රෝගයක්, සීතලත් රෝගයක්. මේ දෙක තියෙනවා මේ ආහාර නිසා ඒ බලපෑම එනවා. මොනතරම් අවශ්‍ය තිබුණත් ආහාර පාන නොලැබුණු ජීවිතේ විනාශ වෙනවා. අපි කියනෝනේ අරගෙන ආපු අවශ්‍යය තමයි පුද්ගලයා මෙච්චර කල් අරන් යන්නේ කියලා. අපි අවශ්‍ය ගෙනල්ලා තියෙනවා අවුරුදු 80ක් විතර ජීවත් වෙන්න. අවුරුදු 80ක් විතර ජීවත් වෙන්න අවශ්‍ය තියෙනවා කියලා කෑම නොකා හිටියත් අවුරුදු 80ක් ඉන්න පුළුවන් වෙයි. එහෙනම් ආහාරයේ ප්‍රධාන ප්‍රධාන සාධකයයි. ආන්ගේ හින්දා මේ ජීවිතේ පවත්වන ආහාරය අත්‍යවශ්‍යයි. ඒ ආහාරයේ ඌනතාවයේ ආහාරයේ හිගය ආහාරයේ මද බව පෝෂණීය දේවල් වල ඌනතාවයේ මදභාවය මේ ජීවිතේ විනාශ කරන්න හේතු වෙනවා. එහෙනම් හරියට කෑම බීම ටික දුන්නේ නැත්නම් ඒත් ජීවිතේ විනාශ කරලා දානවා. එහෙනම් ආයු දුබ්බරේ මේ ආයුෂ හරිම දුර්වලයි. ඒ දුර්වල ආයුෂයේ පවත්වගෙන යන්නේ හේතු කාරණා කීපයක් තියෙනවා. ඒ කීපෙන් කෝක අඩු වුණා, කෝක නැති වුණා ජීවිතේ නැතිකරන්න ඒක හේතු වෙනවා. එහෙනම් දැන් මේ ජීවත් වෙන අපි පින්නතුනේ මේ කාරණාවල් ගැන නැවත නැවත කල්පනා කර කර මරණ සතිය තමයි සිහිපත් කරන්නේ. මරණය තමයි කල්පනා කරන්නේ. මේ කෝක අඩු වුණත් වෙන්නේ මැරෙන එකනේ. එහෙනම් මැරෙන්නම හේතු කොච්චරනම් තියෙනවද? අද මෙහෙම හිටියට තව මොහොතකින් මේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ආන් ඒ කරුණ තමයි වාගිතුන හසම මෙනෙහි කරන්න කියලා කියන්නේ. හැම වැඩක්ම අපි කරන්න ඕනේ. වැඩපොළ කරනවා. ඉගෙන ගන්නවා. පැටි ආරක්ෂා කරනවා. ඒ එකක්වත් භාග්‍යතුන් වහන්සේ එපා කියලාද තියෙන්නේ? මේ හැම දෙයක්ම කරනවා. හැබැයි මැරෙන බව හොඳටම දන්නවා. නොමැරෙනවා කියලා හිතාගෙන නෙමෙයි ජීවත් වෙන්නේ, මැරෙනවා කියලා හිතාගෙන. නමුත් ජීවත් වෙනකම් කරන්න තියෙන කටයුතු කරනවා. අන්න ඒ පුජ්‍යලයා හරි ශක්තිමත් පුජ්‍යලෙයි. ඒ පුජ්‍යලයා බය නැති පුජ්‍යලෙයි. හදිසියේ මරණය ලැබුණත් ඔහුට දුකක් නැහැ. දුකක් නැති හේතුව තමයි ජීවත් වෙන කාලේ තමන් විසින් කරගත යුතු හැම දෙයක්ම මනාව නිසි විදිහට සම්පූර්ණ කරලා තියෙනවා. මරණය බැරෙන බව දැන දැනම කුසල් දහම් අවශ්‍ය ප්‍රමාණයට මනාව රැස් කරලා තියෙනවා. මෙහෙන් යනකොට අරන් යන්න හුඟක් දේවල් එකතු කරලා තියෙනවා. ජීවිතේ හරි ලස්සනට සැලසුම් කරලා තියෙනවා. මේ ජීවිතේ තරම් වටින ජීවිතයක් ආය අපිට කොයි කාලේ හම්බ වෙයිද දන්නේ බුද්ධාන්තරයක හම්බෙච්ච සම්මාදිට්ඨික මනුස්ස ජීවිතය. පෙර පින් හුඟක් වියදම් කරලා මේ ජීවිතය aran තියෙන්නේ. එහෙනම් හුඟක් වියදම් කරලා ගත්ත වස්තුවට ලොකු සාධාරණයක් කරන්න ඕනේ. අනාගතයේ නිවන් දකින්නකම් තව කොච්චර කල් ඉපදෙයිද දන්නේ නැහැ. හැබැයි නිවන් දකින්න තුරු මේ සංසාරේ යන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්න එපා. සම්මා දිට්ඨිකයෙක්ම වෙන්න ඕනේ. යාචකයෙක් වෙන්න එපා. හැමදාම ඇති තරම් ධන සම්පත් ලැබෙන්න ඕනේ. තිරිසනෙක් වෙන්න එපා. අපායක යන්න එපා. ප්‍රේතෙක් වෙන්න එපා. අසුරෙක් වෙන්න එපා. සුගතියක උපදින්න ඕනේ. ඒ සුගතිය මනුස්ස වේවා දිව්‍ය වේවා කොහේ ඉපදුණා අප්‍රමාණ සැප සම්පත් ලැබෙන්න ඕනේ. පාප මිත්‍රයෝ හම්බ වෙන්නම එපා. කල්යාණ මිත්‍රයෝම හම්බ වෙන්න ඕනේ. ධර්මයේ කියලා අධර්මයේ අහන්න ලැබෙන්න එපා. නිර්මල ධර්මයේම අහන්න ලැබෙන්න ඕනේ. ඒවා ප්‍රාර්ථනා කරන්න ඕනේ. සුගතියක උපදින්න සිල් රකින්න ඕනේ. සුගතියක ඉපදුනාට වැඩක් නැහැ. ධන සම්පත් නැත්තම් කෑම බීම නැත්තම් අඳින්න පළඳින්න නැත්තම් ගෙවල් දොරවල් නැත්තම් ඒ දේවල් හම්බ වෙන්නේ මනාව දන් දුන්නා. ආහාර දුන්නාම ආයුෂය ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, බලය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා. ඊට අමතරව දසදාන වස්තුවකින් වෙනම පින්නවා වර්ණ හොඳට ලැබෙනවා වස්ත්‍ර දන් දුන්නාම කියලා. එතකොට වස්ත්‍රත් හම්බ වෙනවා ලස්සන ශරීර වර්ණයකුත් හම්බ වෙනවා. එහෙම ලස්සන වර්ණ හම්බ වෙච්චහම අපිට කවදා කොතෙන්ද යන්නත් ඒ වර්ණයම හොඳයි. දැන් මේ කාලේ අපිට හම්බ වෙලා තියෙන වර්ණයට අපි එච්චරම කැමති නැති හින්දා සමහර කෙනෙකුට විශේෂ ගමනක් යන්න වෙච්චහම ওই රූපලාවන්‍ය ආයතනයකට ගිහිල්ලා කැමති විදිහට ආපහු ඇඟ හදන්න දෙපෙයි. එහෙම ප්‍රශ්නයක් නෑ සංසාරේ හොඳට කලමනාකරණය කරලා දන් දීලා තිබ්බහම. ඒක නිකම්ම ඉබේම ඉබේම ලැබෙනවා. එහෙනම් වත්තදෝ හෝති වන්නදෝ වස්ත්‍ර දුන්නහම වර්ණ ලැබෙන්නේ ඇඟේ පාටට වඩා ඇඳුමේ පාට ලස්සනයි. එහෙම ඇඳුම් දන් දුන්නහම වර්ණ තමයි හම්බෙන්නේ. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ තව කරුණු කියනවා. ප්‍රඥාව ලබනද සුවඳ පූජා කරන්න කිව්වා. දානපති කිව්වා. සුවඳ මල් පූජා කරනවා. සුවඳ විලවුන් වර්ග පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න හොඳ සුවඳ විලවුන් එකක් අරන් යන්න. 4500ක සුවඳ විලවුන් එකක් මගේ ඇඟට දවටගෙන රුපියල් 50ක අර කූරක් ගෙනහිලා බුදු බුදු කුටියේ දැල්ලුවා කියලා දාන ප්‍රතිදානයක් වෙන්නේ නැන්නේ. ඒක දාන දාසමයි. මට 4500ක් භාග්‍යතුන් වහන්සේට රුපියල් 50ක විතර අඳුන් කූරු පෙට්ටියක්. එතකොට ප්‍රඥාව හම්බෙන්නේ නැහැ. ඒක අනිත් පැත්තට හැරුවොත් තමයි ප්‍රඥාව. ඒ සුවඳ පූජාව ප්‍රඥාව ලබන පූජාව. ඔය විදිහට දසදාන වස්තුවක් දේශනා කළා. ඔය ටික සම්පූර්ණ කරාම සංසාරේ මනාව සැලසුම් කරලා තියෙන්නේ හෙට මැරුණත් බය නැහැ උපදින්නේ සිටුවරෙක් වාගේ. හැබැයි ඒක එහෙ ගිහින් සැලසුම් කරන්න බෑනේ. ඊළඟට උපදින ආත්ම කෝටි ගාණක් සැලසුම් කරන්න ඕනේ අද. ඒක හෙට කරන්න බෑ හෙට මම මැරුණොත්. ඒ මේ කය බොහෝ දිනාට සාධාරණයි. ඒ වගේම දුර්වල ආයුෂයක් මට තියෙන්නේ. ඒක අද සැලසුම් කරන්න ඕනේ. ඒ නිසා හෙට වෙනකන් බලන් ඉපා. ආතාපි වීරය කරන්න කියලා දේශනා කළේ ඒකයි. ඒකන කෙලස් තවන වීරිය උත්සාහ කරන්න. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා මරණ සතිය සිහිපත් කරන හැටි පැහැදිලි කරන 15 වෙනි ධර්ම දේශනාවයි අපි මේ නිමා කරන්නේ. 16 වෙනි ධර්ම දේශනාව. ජීවිත සුගතිගාමි වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් ප්‍රාර්ථනීය බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු ඔබ අප කෙරෙන් දෙතින් එවතු මු සතරම් දේශනේ පවත්වා වදාළ පූජනීය කොරළයාකම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනාමය කුසලානිසංස බලයෙන් බුදු පසේ පුතු මහරහත්තුතුමන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවතාල උතුම් වූ නිවනින්ම සැනසෙන්නට මේ උදාාර්ථර පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා ආරමිතාවම වේවා යනුවෙන් අපි සැවම සාතුනාතරන්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.